සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම හැමෝම ඒකලාසි වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්නේ කොයි ආකාරයකටද කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරගන්න හැමදාමත් වගේ ජීවිතේ ජයගන්න මොකද්ද කරන්න ඕනේ මේ ජීවිතේ සාර්ථක කරගෙන සතර ජීවිතය සුපපත් කරගෙන ඒ වගේම සියලු ජයග්‍රහණ ලබා ගන්නවා කියලා කියන සියලු දුක් නැති කරගන්න වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරගෙන හැම යහපතක්ම උදා කර ගැනීම ආරම්භයෙන් තමයි හැම දිනාම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. හැමදාමත් අපි කතා කරනවා වගේ කොහොම හරි කරලා අපේ ජීවිතය අවශ්‍ය කරන තැනට සකස් කරගන්න ඕනේ. හැම දෙයකටම මුල් වෙන්නේ අපේ සිත්වල ඇතිවෙන සංකල්පනා. ඒක අපි හොඳට තේරුම් අරගෙන තියාගන්න ඕනේ. ඒ කියන්නේ අපේ හිත් වලින් නැගෙන හැඟීම්. අපේ චිත්ත සංතාණයෙන් නැගෙන හැඟීම තමයි අපිව ක්‍රියාත්මක කරවන්නේ. එතකොට ඒ හැඟීම් එන්නේ අපි වැඩියෙන් වැඩියෙන් භාවිතා කරපු කරුණු අනුව. වැඩියෙන් යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවිතා කරලා තිබුණොත් මෛත්‍රී සහගත සංකල්පනා එනවා. මේක ඔන්න එනවා කියලා මම මේ කියන කාරණාව හොඳින් මතක තියාගන්න. වැඩියෙන් වැඩියෙන් යම් කිසි කෙනෙක් කරුණාව කරුණාවෙන් මිනිස්සු කෙරෙහි මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා තිබ්බොත් එයාට සාමාන්‍ය ජීවිතේ කරුණාවන්ත සිතුවිලි එනවා. වැඩියෙන් වැඩියෙන් කෙනෙක් ඊර්ෂියාවෙන් මෙනෙහි කරලා තිබුණොත් එයාට නිබඳව ඊර්ෂ්‍යා සහගත සිතුවිලි එනවා. ඉතින් අන්න එහෙම කරලා තියෙන හැටියට තමයි එන්නේ. මේක ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. වපුරන විදිහට තමයි අස්සන්න. ආ එහෙනම් අතීතයේ වපුරපු විදිහට තමයි මට අද සිතුවිලි එන්නේ. මගේ අද සියලු සිතුවිලි අතීතයේ වපුරපු ආකාරයට තමයි එන්නේ. පිළිගන්නවද ඒක? ඒක එහෙමම තමයි. එතකොට ඒක එක නියමයක්. ඒ කියන්නේ අතීතයෙන් දැන් අපි දන්නවා තල වැපුරුවොත් තල අස්වැන්නක් ලැබෙනවා. වී වැපුරුවොත් වී අස්වැන්නක් ලැබෙනවා. එහෙනම් ඔන්න ඕකම අපිට මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. ඔය එකම මූලධර්මය මේ විදිහට හිතන්න පුළුවන්. මොකද අපි හිතන විදිහට තමයි හැමදේම ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙන හැම පැත්තකින්. මේ මට ඕන කරලා තියෙනවා තල අස්සන්න. දැන් නෑ. එතකොට මගේ ළඟ තියෙනවා තල බීජ. මට ඕන වෙලා තියෙනවා වී අස්සන්න. දැන් මම ළඟ වී නෑ. හැබැයි මම මට විතර වී හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. අන්න එහෙනම් මම කරන්න ඕනේ මොකද්ද? තව මාස 3කින් හෝ මට මේ අස්වැන්න ලැබෙන්න මම අද වපුරන්න ඕනේ. අන්න ඒ එහෙම මානසිකත්වයක් ගොවිය තුල තියෙනවා. වපුරන අය තුල තියෙනවා. මොකක්ද අද මට වී නෑ මට වී ඕනේ මං වී වපුරන්න ඕනේ වපුරුවොත් මට වී හම්බ වෙනවා. හරි වපුරලා විතරක් නෑ ඊට පස්සේ ඒ වපුරපු දේ ඒ කියන්නේ ගොවිතැන සම්පූර්ණයෙන් සිද්ධ කරන්න ඕනේ ආරක්ෂා කරගන්න ඕනේ අස්යන්න ගන්නකම් පරිස්සම් කරගන්න ඕනේ. අන්න ඒ වගේ පින්නත් මේ අපේ මානසික ගොවිතැනක්. ඇත්තටම ඕකට මානසික ගොවිතැන කියලා කියන එකේ කිසි වැරද්දක් නැහැ. මොකද ඒක බුදුරජාණන් වහන්සේ කසිබාරද්වාජ බ්‍රාහමණයට බණ කියපු වෙලාවේ පැහැදිලිවම ගොවිතැනත් එක්ක මේක වී ගොවිතැනත් එක්ක මේ මානසිකව ගොවිතැන පිළිබඳව සංසන්දනාත්මකව ඊතා සංසන්දනාත්මකව සියලු දේ සාකච්ඡා කරලා කතිබාරද්දත් බ්‍රාහ්මණයට බණ කියද්දී ගොවිතැන ගැන. හරි. අන්න ඒක අපි හොඳට මතක තියාගන්න මතක තියාගෙන අපේ මානසිකත්වය ඒ විදිහට හදන්න. සද්දා බීජං කපෝ උත්ති ප්‍රඥාමේ යුගනංගලං හිරි ඊසා මනෝ යොත්තං සතිමේ පාල පාඨණං මේ විදිහට මේ මේ සද්දාව තමයි බීජය සම්පස තමයි රැස්ස ඒ විදිහට හැම දෙයක් ගැනම අපි සාකච්ඡා කරා බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව සාකච්ඡා කළා ඒ සියලු කුසි උපකරණ අරගෙන වීරය කියලා කියන්නේ හරක් හතර දෙනා, ඒ හරක් හතර දෙනා මෙහෙවන සිහිය කියලා කියන්නේ කෙවිත මේ විදිහට මේ හැම එකම අරගෙන මේක පිළිබඳව සාකච්ඡා කරා මෙන්න මේ විදිහයි මේ ගොවිතැන කියලා. ඉතින් එහෙම කතා කරපුවාම මොන හරි දෙයක් ගැන එහෙම එහෙම කතාවක් අපිට ඇහුනහම කවුරු හරි මේ විමසපු දෙයක් ගැන සම්මා සම්බුදුරජාන් වහන්සේ කවුරු හරි කතා කරපු දෙයක් ගැන දේශනා කරපු දෙයක් ගැන අපිට අහුණාට පස්සේ අපි හදාගන්න ඕන සංකල්පයක් තියෙනවා. ඔය උදාහරණත් එක්ක ඒවා සංසන්දනාත්මකව දේශනා කරලා තියෙන්නේ ඒවා පිළිබඳ ඕන මානසිකාරය අපේ තුළ උපදවා ගන්න. අස්තන්නක් ඕන කෙනෙකුට අද මේ මොහොත වෙනකොට එයාට සැලැස්මක් හැදෙනවා. මට ජීවිතයේ අවශ්‍ය කරන දේවල් වගේක් තියෙනවා ඒ ටික ගන්නම් මට මෙන්න මේ වගේ අත්දැන්නක් ඕනනම් දැන් මම බිමක් හොයාගන්න ඕනේ, බීජ හොයාගන්න ඕනේ, වපුරන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොම ටික ගැන මානසිකත්වයක් තියෙනවා. ගොවියෙක් ගන්නකොට ඍතුම එයාට මානසිකත්වයක්. ඊට පස්සේ ආරක්ෂා කරන්න ඕනේ. අවශ්‍ය අවශ්‍ය වෙලාවට වතුර වතුර ප්‍රමාණවත් තරමට දෙන්න ඕනේ, පොහොර දෙන්න ඕනේ. මේ වගේ ඔක්කොම දේවල් තියෙනවා පිළිබඳව අවශ්‍යතාවයන් පිළිබඳ මානසිකත්වයේ එනවා එයාට. මම හැමදාම ওই මානසිකත්වය ගැන අපේ පින්නන්ත අයට කියනවා. මේ මානසිකත්වය හදන්න කියලා. අපිට සාර සිතුවිලි එන විදිහට මානසිකත්වය සකස් කරන්න ඕනේ. සරු සිතුවිලි එන විදිහට මානසිකත්වය සකස් කරන්න ඕනේ. අන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි තේරුම් ගත යුතු එකමම කාරණාව. හරි? එකමම කාරණාව ඔන්න ඕක ඒ මානසිකත්වය හදාගත්තට පස්සේ ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ ගෝවිතයන් ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් කියලා. ගෝවිතයන් ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට අස්තන්න ඕන කියලා හිතුවට මේ කරන්න ඕන මේ කරන්න ඕන ඊළඟට මේක කරන්න ඕන කියලා මේ වපුරලා එතනින් එහාට අස්තන්න ලබා ගන්න තුරු කරන්න ඕන දේ ගැන මානසිකත්වෙ එන්නේ නැහැ. තමන්ගේ මනසින් නැగిලා එන්නේ නැහැ. හැබැයි දන්න කෙනෙකුට එනවා. ඒ වගේ තමයි මේ ධර්මය ගැන දන්න කෙනෙකුට තමන්ගේ හිතේ සාර සිතුවිලි උපදින අත්යකට පත් කරගන්න කරන්න ඕන දේ ගැන මානසිකත්වය එනවා. කරන්න ඕන දේ ගැන මානසිකත්වය එනවා. අන්න ඒක විතරයි අපි තේරුම් ගන්න ඕන දැනගන්න ඕනේ. හරි. ඒක දැනගත්තට පස්සේ මේ මානසිකත්වය හැදුවොත් ඊට පස්සේ අපිට නරක සිතුවිල්ලක් එනකොට නෑ නෑ මේක යට කරන්න වෙන්නේ මේ හොඳ සිතුවිල්ල වපුරන්න ඕන කියලා මම වචනේ පාවිච්චි කරන්නම්කෝ මේ හොඳ සිතුවිල්ල වපුරන්න ඕන වපුරුවොත් එහෙනම් මට ඊට පස්සේ හොඳ සිතුවිලි එනවා ඊට පස්සේ ඒක වපුරන්න ඕන ආකාරය මේක මෙනෙහි කරන්න ඕන ආකාරය මේක මේ විදිහට තමයි ඒක මෙනෙහි කරන්නේ මේ විදිහට තමයි මේ විදිහට තමයි මේ විදිහට තමයි කියලා කෙනෙකුට නිවැරදි සිතුවිලි එන්න පටන් ගන්නවා අන්න ඒ වැඩේ ඉවර වෙනකන් ඒ වැඩේ කෙරෙන්න ඕන ක්‍රමය ගැන අපිට ඇති වෙන මානසිකත්වය හදා ගැනීම තමයි පළවෙනිම දේ හදාගත්තට පස්සේ වැඩේ කරනවා. අන්න ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒකයි සෝවාන් පරස්ත බුද්ධිලේ බවට පත් වෙන්න ඕන අංග ගැන කතා කරද්දී කල්යාණ මිත්‍ර ආශ්‍රය ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය. ධර්මානුධර්ම ප්‍රතිපදාව. ඉතින් යෝනිසෝ මනසිකාරය ඒ ප්‍රතිපදාව පිළිබඳව මනසිකාරය හැදෙන්න ඕන. චුට්ටක් අපි විවෘත මනසකින් මේ ගැන කතා කරන්න සමානුත් එක්ක. දැන් මම නම් මම මාත් එක්ක කතා කරන්න. ඉගෙනවද මේ මානසිකත්වය කියලා? යම් වැරද්දක් සිද්ධ වෙන්න යනකොට ඒක වළක්වා ගන්න මානසිකත්වය මගේ තුලින් උපදිනවද? ඒක උපදින්නේ ගොවිතැන පිළිබඳ මානසිකත්වය උපදින්නේ පින්නක් නේ. ගොවිතැන ගැන ගොවිතැන පිළිබඳව දැනගෙන ඒ ගොවිතැන ගැන දැනගෙන ඒක ක්‍රියාත්මක කරන්න පුහුණු කරා තාත්තත් එක්ක නැත්තම් ගුරුවරයෙක් එක්ක මේක කරා පාසල් වල සමහර වෙලාවට නැත්තම් කෘෂිකර්ම ආයතන වල ඒවා කරවනවා ළමයින්ට කියලා. ඉතින් කරවාට පස්සේ අන්න ඊට පස්සේ කරන්න පුළුවන්. ඊට පස්සේ මානසිකත් වෙනවා. අත්දැකීම් ලබා ගන්න ඕනේ. ඒ සිද්ධියත් එක මේ ස්වභාව ධර්මයේ සිද්ධි ඒක ඔක්කොම. අහවල් බීජය අස්වැන්නක් බවට පත්වෙන්න ඕන කරන සිද්ධිය සිද්ධ කරන්න ඕන පියවර ටික දැනගන්න ඕනේ හැම එකක්ම එහෙමයි මානසික තත්ත්වයක් නැත්නම් නාම කොටසේ කරන්නේ රූප කොටසේ හැම දෙයක්ම එහෙමයි මොන හරි නිර්මාණය වෙන්න මේ ස්වභාව ධර්මයේ තුල තියෙනවා ගහක gediyak එන්න ඒ ගහට දෙන්න ඕන ප්‍රතිකාර ඒක ඒක සිද්ධියක් මේ ස්වභාව ධර්මයේ තුල තියෙන ස්වභාව ධර්මයේ අධ්‍යයනය කිරීම තමයි අපි මේ එක එකව අධ්‍යයනය කරනවා කියලා කරන්නේ රෝග කියන්නේ ස්වභාව ධර්මයේ සිද්ධියක්. ප්‍රතිකාර කියන්නේ ස්වභාව ධර්මයේ සිද්ධියක්. එතකොට රෝග සහ ප්‍රතිකාර දන්න අය රෝගයක් හැදෙනකොට ප්‍රතිකාරයක් කරගන්නවා. අන්න එහෙමයි. ඉතින් ඕවා අමුතුවෙන් අමුතුවෙන් කියන්න ඕන දේවල් නෙවෙයි දැන් තේරුම් ගන්න තියෙන්න ඕනේ. එහෙනම් මට මේ අදාළ සත්‍වාකාරයෙන් යුක්ත මානසිකාරය සකස් වෙන්න ඕනේ. හරිද? අදාළ මානසිකාරය සකස් වුණොත් යම් භයකින් අන්න එදාට මම යහපත් සත්‍යක කටයුතු කරනවා. හිතා යහපත් සත්‍යක කටයුතු කරනවා. ඉතින් මේවා අපි හොඳට තේරුම් ගමු. තේරුම් අරගෙන අපේ ජීවිතය හරියට හදාගමු. මොකද ජීවිතය හදනවා කියන්නේම හිත හදන එක. හිත ඔය කියන විදිහට හිත හැදුවට පස්සේ ප්‍රශ්නේ ඉවරයි. ඒ වගේ තමයි අපි මේ දිනවල කතා කරගෙන ඔතෙන්ට මම මේ සම්බන්ධ කරන්න යන්නේ. මේ දැන් කතා කරපු තේරුම මොකක්ද දැන් අපි දැන් කතා කරේ විවෘතව පුරුදු කරන්ඩ බණ අහලා ඉඳලා නෙවෙයි. බණ අහලා ඔහේ ඉඳ එපා. විවෘතව බලලා පුරුදු කරන්ඩ බණ අහලා ඉවර වෙලා මානසිකත්වයක් හදාගන්න ඕනේ කියන එක. හරිද? මානසිකත්වයක් හදාගන්න ඕනේ, මානසිකාරයක් හදාගන්න ඕනේ. ඒ බණ කියලා කියන්නේ ස්වභාව ධර්මයේ මම අර කිව්වා ක්‍රියාකාරීත්වයන් පිළිබඳව දැන් ගොවිතැන කියන්නේ භෞතික ක්‍රියාකාරීත්වයක් තවත් මොන හරි මොන හරි මොන හරි දේවල් කියලා කියන්නේ අඩුම ගානේ ආහාරයක් සකස් කරනවා කියලා කියන්නේ භෞතික ක්‍රියාකාරීත්වයක්. ඒකත් සබහා ධර්මයේ ක්‍රියාකාරීත්වයක්. ඔය PT, පොල් ඔක්කොම අරගෙන කොච්චර ඇනුවත් ඇනලා හිටින්නේ වතුර දාන්න ඕනේ කියලා. ඉතින් ඒ ටික ඔක්කොම එකට ඇනුවාට පස්සේ අනලා දැන් වතුර දැම්මහම තමයි ගුලි වෙන්නේ. සබහා ධර්මයේ ක්‍රියාකාරීත්වයත් ඒක දැන් දන්නේ අත්දැකීමෙන්. ඊට පස්සේ ඒකෙන් රොටිය හදලා ඉතින් නිකම්ම කන්න බෑ. ඒ ටික ඔක්කොම මුහු වෙලා අදාළ රස එන්න නම් ඒක උෂ්ණත්වයකට භාජනය කරන්න මේක පුච්චන්න ඕන. ඉතින් ඒ එහෙම කරලා හදාගන්න දන්නවා කියලා කියන මේ ස්වභාව ධර්මයේ තියෙන වැඩ පිළිවෙලක් ඒක. එහෙම කරපුවාම එහෙම වෙනවා. ඔන්න ඔය භෞතික වැඩ පිළිවෙලම මානසිකත්වය තුළ එක එක එක එක සිතුවිලි හදන්න තියෙනවා. රොටි පුච්චන්න එක ක්‍රමයක් තියෙනවා, බත් හදන්න එක ක්‍රමයක් තියෙනවා, තව තව දේවල් එක එක එක එක දේවල් හදන්න එක එක ක්‍රමයක් තියෙනවා වගේ මේකෙත් එහෙමයි මානසිකත්වය. ඔන්න ඔය ටික තමයි බණ අහනවා කියලා දැනගන්නේ. ඉතින් දැනගෙන ඉඳලා බෑනේ. දැනගෙන පුහුණු කරන්න යන්න ඕනේ. උයන ඒවා ගැන දැනගත්තා නම් එක එක උයන ක්‍රම එයාට ඒක පුරුදු වෙන්න නම් පොත් බලාගෙන උයන්නේ ඒකනේ සමහර වෙලාවට පොත් බලාගෙන ඉවර මේක හරියන්නේ නැහැ. හරියනවා ඉතින් හරි අමාරුයි. හැබැයි දෙතරයක් තුන්තරයක් පොත බලාගෙන මේ මොන හරි කෑමක් හැදුවා නම් ඊට පස්සේ ආයෙ පොත් තියාගෙන මොකුත් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ පොත් තියාගෙන ඕනේ එයා දන්නවා හරියටම කරන්න ඕන විදිහ. ඊට පස්සේ රසත් වෙනස් රස ඊට වැඩිය හොඳට පළවෙනි වතාවට දෙවෙනි වතාවට වැඩිය පස්සේ හොඳයි. ඒ පුරුදු වෙන හැටි. අන්න ඒ වගේ පොත් බලාගෙන මේ කෑම හදනවා වගේ තමයි ඔය පොත් බලාගෙන මේ බණ අහගෙන මේ විතරක් ඉන්නවා කියන්නේ පොත් බලාගෙන කෑම හදනව නේ පොත් බලාගෙන විතරක් ඉන්නවා කෑම කෑම හදන වට්ටෝරු දිහා බල බල ඉන්නවා වගේ තමයි බන අහලා නිකන් ඉන්නවා කියන එක. දැන් බලන්න මේ ඒ වගේ කෙනෙක්ද නැද්ද කියලා. දැන් මේ බන ඇහෙන මේ පින්නන්ත අය කල්පනා කරන්න බලන්න මම කෑම වට්ටෝරු දිහා බලාගෙන ඉන්න කෙනෙක්. මම මේ මේක හදපුවා කොච්චර හයක්ද මේක හදාගෙන කන අය කොච්චර සැපටක්ද කියලා අන්න එහෙම ඉන්න කෙනෙක්ද මම. එහෙනම් ඉතින් වැඩක් නැහනේ. ඒ වගේ මෝඩ පහේ කෙනෙක් වෙලා හරියන්නේ නැහැ. එහෙනම් දැනගත්ත කැම වට්ටෝරුව හදන්න ලෑස්ති කරගන්න ඕන. හරිද? දැනගත්ත කැම වට්ටෝරුව හදන්න ලෑස්ති කරගන්න ඕන. ඒක තමයි අපේ පැත්තෙන් තියෙන අත්‍යවශ්‍යම කාරණාව. හරිද? එහෙනම් අපි කැම වට්ටෝරුව හදාගන්න නම් අහගත්ත බණ මතක තියාගෙන ඒවා තමන්ගේ පැත්තෙන් ක්‍රියාකාරීත්වයට ගන්න වපුරන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි හරියටම දැනගෙන තියාගන්නට ඕනේ. එතකොට මේක තමයි අපි මේ දැන් දීර්ඝ අරමුණකට යන්න. දීර්ඝ ගමනක් යන්න. මොනවද? අවබෝධය කරා යන ගමනේදී ඒ අවබෝධය ඇති කරගන්න විද්‍යාව පහළ කරගන්න සත්‍ය වශයෙන්ම අත්‍යවශ්‍ය කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට අවශ්‍ය කරන එකතු කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අර කෑම හදන්න එකතු කරගන්න ඕන දේවල් තියෙනවානේ. රොටි පුච්චන්න නම් ඒකට ඕන කරන අංග තියෙනවා. අන්න ඒ වගේ දීර්ඝ ගමනක් යන්න අවබෝධය කරා යන්න ඕන කරන මානසිකත් අංග තියෙනවා. ඒකයි මම කිව්වේ මේක මනෝවිද්‍යාවක් සියුම්ම ගවේෂණය කරන කෙනෙකුට හොඳට තේරෙනවා මේ හිතේ මොන හරි වැඩක් කරන්න ඕන අංගයන් ටික බුදුරජාණන් වහන්සේ හරියම පැහැදිලි කරනවා මේ ටික වර්ධනය වෙන්නේ නැත්තම් මේ ටික වර්ධනය වෙන්නේ නැත්තම් මේ වැඩ කෙරෙන්නේ නැහැ හිතක් සකස් කරන්න හාත්පසින්ම ඕන කරන අංගයන් ටික තමයි මේ ධර්මයේහි තියෙන්නේ. හරි? එතකොට බලමු ඒක තමයි මේ දීර්ඝ ගමනක් යන්න දීර්ඝ ගමනක් සමග අධ්‍යාත්මික දියුණුවක් එහෙම නැත්නම් ජීවිත අවබෝධය කරා යන ගමනට ඕන කරන කරුණු තමයි මේ චරණ ධර්ම කියලා කියන්නේ. මොනවද විද්‍යාකරණ ධර්ම විද්‍යාචර්ණ ධර්ම පිළිබඳව 15ක් දේශනා කරලා තියෙනවා 15 ස්තන ධර්ම කියලා. ඉතින් අපි ඒක සාකච්ඡා කරා. දැන් ඕන කරන්නේ සාකච්ඡා කරලා 15 ස්තන ධර්ම මොනවද කියන 15 දැනගන්න විතරක් නෙවෙයි දැනගන්න ඕනේ. ඊට පස්සේ ආහාරය හදනවා වගේ මේ ටික එකතු කරගන්න හැටි මේවා කොයි කොයි වෙලාවෙද කෝකද ඕන වෙන්නේ කෝකද ඕන වෙන්නේ කියන මානසිකාරය අනිවාර්යෙන් ඕන. අද මට තේරෙන්නේ නැත්නම් අනිත්‍ය ලක්ෂණය. අද මට තේරෙන්නේ නැත්නම් දුක්ඛ ලක්ෂණය. අද මට වැටහෙන්නේ නැත්නම් අනාත්මය ගැන කියලා බණක්වත් වැටහෙන්නේ නැත්නම් පංච පාදානස්කන්ධයෙන් වෙන් කරගන්න වෙන් කරගෙන දැනගන්නවක්වත් හිත පහළ වෙන්නේ නැත්තම් එතකොට එහෙම අත්දැකීමක් ලබා ගන්න තරම් හිත පෙළඹෙන්නේ නැත්තම් මෛත්‍රිය උපදවා ගන්න නැත්තම් සතරකමට අහනේ ප්‍රයෝජනයක් ලබා ගන්න ඒ තරම්ම ප්‍රබල අදහස් පහළ වෙන්නේ නැත්තම් මම මොකද කරන්න ඕනේ මම මොකද කරන්න ඕනේ කියලා කල්පනා කරන්න මම කළ යුතු දේ ඉතින් මේ චර්ම ධර්ම ටික ටික වර්ධනය කරන්න ඕනේ. එහෙනම් මොනවද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට වැටෙන්න ඕනේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අඩුව ගානේ පංච සීලය මගේ ළඟ හරියට නැති හින්දා මගේ හිත මේ ඒ අදාළ පැත්තට නැඹුරු වෙන්නේ නැහැ. අන්න ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. එහෙනම් ඔන්න තේරුම් ගන්නවා පංච සීලය ඕන ඊට එහාගේ සීලයක් ඕන. ඉන්දිය සංවර සීලයේ අඩුපාඩුකම් ඇති. ඉන්දිය සංවර සීලය තුලින් මේ ආහාරය රසවත් කරන්න පුළුවන් මේ බලාපොරොත්තු වෙන රසය උපද්දවන ආහාරය මොකක්ද ආලෝකය විද්‍යාව අවබෝධය ජීවිත අවබෝධය මේ කියන ආහාරය ඒ කියන්නේ මේ කියන රසය උපද්දව ගන්න ඕනේ මේ රසය උපද්දවන්න නම් ඒකට මෙන්න මේ වගේ දේවල් එකතු කරන්න ඕනේ අපේ මනසේ ශක්තිය වර්ධනය කරගන්න ඕනේ ප්‍රීතිය උපදවා ගන්න ඕනේ ප්‍රමෝදය ඇති කරගන්න ඕනේ ඉතින් ඒ සඳහා ප්‍රාථමික සංවර සීල, ඉන්ද්‍රිය සංවර සීල, ජාගරියානු යෝගය, භෝජනයේ ශේෂයෙන් භෝජනයේ මහත්ඥතාවය අපි දැන් කතා කරා. ඊළඟට ශ්‍රද්ධාව විශේෂයෙන්ම ශ්‍රද්ධාව ඊළඟට හිරියොත්ප්ප එන එක් කියන්නේ මට විශේෂයෙන්ම හිරියොත්ප්ප කියලා. මොකද මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පින්නත් එහි අඩුපාඩුවක් නැහැ. හරියට දැනෙනකොට ඒ පිළිබඳව හැම අංගයක් මොන කියලා එකයි හැම එකකදීම කියවෙන්නේ අපි කියනවා නෙවෙයි කියවෙන්නේ විශේෂයෙන්ම මේ කාරණාවක් වෙන විශේෂයෙන්ම මේ කරනකොට එකක්වත් විශේෂයක් නැති දෙයක් වැදගත්කමක් නැති දෙයක් කියලා හිතන්නවත් යමක් නැහැ. හරි. ඉතින් ඔන්න ඕක තමයි අපේ පැත්තෙන් අපි හරියටම තේරුම් ගන්න ඕන දේ. හරියටම වටහා ගත යුතු දේ. නිවැරදිවම, ඊටා නිවැරදිවම තේරුම් ගන්න ඕනේ, වටහා ගන්න ඕනේ. අපේ ජීවිතය ඔය විදිහට සකස් කරගන්න ඕනේ කියලා. ඉතින් අපි හිරියොත්ප්ප ගැන කතා කරා. දැන් කතා කරපු ප්‍රමාණය මදි ඇති සමහර විට නමුත් හැබැයි ඔයිට කලිනුත් අපි කතා කරා සද්දා ධනං සීල ධනං ආදි වශයෙන් මේ දේවල් කතා කරපු වෙලාවේ කතා කරා ධනය ගැන කතා කරද්දී ඒ කාරණාව තමයි මේ මෙතනද සම්බන්ධ වෙනවා. ඉතින් ඊළඟ කාරණාව විදිහට තියෙන බහුශ්‍රත භාවය බහුශ්‍රත භාවය කියන එක ගැන අපි කතා කරලා තියෙනවා. නමුත් පොඩි මතක් කිරීමක් මතක් කරන්න ඕන. කොහොමද தত্ত্বය නුවණ පිළිබඳව නැත්නම් කරුණ පිළිබඳව දැනගෙන තීරණය නැත්නම් හරියටම ආහාර වට්ටෝරුව දන්නේ නැහැ බෞද්ධ භාවය නැහැ කියලා කියන්නේ අපි අර අදදාස උදාහරණයක් ගත්තනේ ආහාරයක් කියලා. ඒ ආහාරය හදන්න ඕන වට්ටෝරුව දන්නේ නැත්නම් ඉතින් හැදීමක් නම් කොහොමත්ම වෙන්නේ ඒ වගේ මෛත්‍රිය වඩන්නේ කොහොමද? ඊළඟට මරණ සතිය වඩන්නේ කොහොමද? බුද්ධානුස්සතිය වඩන්නේ කොහොමද? සීල විසුද්ධියටපත් වෙන්නේ කොහොමද? මේ දේවල් දැන් මේ මේ බණ කියන කෙනා බණ කියනකොට හොඳට අනිත්‍යයට තේරෙනවා නම් ඒ කාරණා ටික එතන බහුසුසු භාවයක් තියෙනවා. ඇහුවොත් දැන් මගෙන් ඇහුවොත් මට මෛත්‍රිය වඩන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්. මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කියන්න පුළුවන්. කරුණාව කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කියන්න පුළුවන්. මුදිතාව කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කියන්න පුළුවන්. නාම රූප පරිච්ඡේදය කියන්නේ මොකද්ද කියලා හොත් කියන්න පුළුවන්. පටිච්චසම්පාදය කියන්නේ මොකද්ද කියලා හොත් කියන්න පුළුවන්. එතකොට මේ බණ ඇහෙනකොට මේ අත්තන් හිතන්න පුළුවන් මේ බණ කියන හාමුදුරුවෝ නම් බහුස්ෘතයි වගේ පේනවා කියලා. නමුත් බහුස්ෘත නැති වෙන්න ඕන තරම් දන්නේ නැති දේවල් තව තියෙනවා ඕන තරම්. හරිද? නමුත් යම් කිසි ප්‍රමාණයකට හෝ බහුස්ෘතයි කියලා කියන්න පුළුවන්. නමුත් මේ අත්තන්ට මේ බණ ඇහෙන ගමන් කියන්න බෑ. ඉන්න එහාට ගිහිල්ලාද කියලා. හරිද? ඒ මොකද ඒ ටික තියෙන තමන්ගේ අතේ. බහුශ්‍රතභාවය නැත්නම් හැබැයි යන්නට බෑ. බහුශ්‍රතභාවය කියන්නේ එක අංගයක් විතරයි. හැබැයි බහුශ්‍රතභාවය තියෙන අය දැකලා ඒ අය කියන දේවල් ඇහිලා අනිත් අය රැවටෙන එක නම් රැවටෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය මේවා තියෙන අය ප්‍රායෝගිකව යමක් කරමින් ඉන්න අය. ඒවත් අත්‍යවශ්‍ය දේවල්. එතකොට භෝජනේ මහත්සන්නතාවය ඔය ඒ ඒවා තිබ්බා කියලා කෙනෙක් දැක්කට රැවටෙන්නේ නැහැ පින්නත් නේ. ඒව තිබ්බත් කියලා රැවටෙන්නේ නැහැ. නමුත් හැබැයි භාෂිතභාවය තියෙන අයට නම් රැවටෙනවා. මොකද බොහෝ අහනකොට කියන්න දන්නවා හොඳට හැම එකක්ම. ඒකෙන්ද හරියම භයානකමකුත් තියෙනවා. මේ භාෂිතභාවය විතරක් තිබුණොත් ඒක තියාගෙන කූර වෙන්න පුළුවන්, කපටි වෙන්න පුළුවන්, හැම පැත්තකින්ම ලිස්සලා යන කෙනෙක් වෙන්න පුළුවන්. මොකද තමන්ම තමන්ට රැවටිලා තියෙන්න තුල මම බොහෝ දේවල් දන්නවා කියලා. ඉතින් අපි හරියටම බලන්න ඕන ප්‍රායෝගිකද කියලා. තමන්ගේ පැත්තෙන් හරියටම බලන්න ඕන ප්‍රායෝගිකද කියලා. එහෙනම් ප්‍රායෝගික නැත්තම් නම් තේරුමක් නැහැ. ඇත්තටම තේරුමක් තියෙනවා අනිත් අයට හොඳයි. බහුශ්‍රතභාවය තියන අය ඉතින් අහපුවාම මොන හරි දැනගන්න පොතක් ළඟ තියාගෙන ඉන්නවා වගේ. ඒක නරක නෑ. නමුත් හැබැයි Tamanට නිසි ප්‍රයෝජනය ලැබෙන්නේ නෑ. නිසි ප්‍රයෝජනය ලැබෙන්නේ නෑ. ඒක අපි හොඳින් තේරුම් අරගෙනම ජීවිතේ අරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් ලොකු ගැටලුකාරී තත්ත්වයන් ජීවිතයට ලැබෙන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් හැම වෙලේම බලන්න හැම වෙලේම බලන්න කරුණ එකතු කරගන්න. ඔක වර්ධනය කරගන්න බොහෝ දේවල් විමසන්න ඕනේ. තමන්ගේ ගුරුවරුන්ගෙන් තමන් ගැන හිත හිත තමන්ගේ පැත්තේ ක්‍රියාකාරීත්වය හිත හිත කොහොමද මම මේ තරහ නැති කරගන්නේ? මේ කරුණ කාරණා විමසන්න කොහොමද මම මේ මගේ තුල ඊර්ෂ්‍යාව ඇති වෙනවා ඒක නැති කරගන්නේ? ඕක මේ පොතක් අරගෙන පොත් අරගෙන එක කොනක ඉඳන් අනෙක් කොනට යනකම් කියවන වාසුස්භාවය වැඩි කරගන්න පුළුවන්. ඊට වැඩිය ප්‍රායෝගිකයි Taman දිහා බලලා. මගේ ජීවිතයේ මට අනර්ථයක් වෙන සිතුවිලි වගේක් තියෙනවා. මම ඒක දන්නවා. මට ඊර්ෂ්‍යාව පහළ වෙනවා. මට ක්‍රෝධය පහළ වෙනවා. වෛරය පහළ වෙනවා. රාගය පහළ වෙනවා. ඒක තරහ පහළ වෙනවා. මසුරුකම, ගිජුකම, කෑදරකම මේ වගේ දේවල් හරියට එනවා. පාලනය කරගන්න බැරි දේවල් වගේක් එනවා. එතකොට අන්න ඒ දේවල් පාලනය කරගෙන ඉන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. එහෙනම් ඒව යාලා කරලා තියෙන්නේ කොහොමද? යා වහාම ගිහිල්ලා මිනිස්සු හම්බෙන්න හම්බෙලා කොතන තියෙන ධර්ම කරුණද ඔබතුමා පාවිච්චි කරලා තියෙනවා මම කියලා තියෙන්නේ. ආඝාත පටිවිණය සූත්‍රය කියලා කිව්වහම මාව පෞද්ගලිකව පුදුමයට පත් කරපු දෙයක්. ප්‍රායෝගිකත්වයේ කියන එකේ හිනි පැත්තටම අංශු මාත්‍රයකවත් අකුසලයකට රිංගන්න බැරි විදිහට කෙනෙක් කෙරෙහි ප්‍රසාදය ඇති කරගෙන වාසය කරන ආකාරය පිළිබඳව පුදුම එළවන ඒ කියන්නේ උද්දාමයට පත් කරන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒකයි එක සූත්‍රයක් ගැන එහෙම කියන්න ගියාම හිතෙන්නේ මට ගැටීම කියන එක පුද්ගලයෙක් එක්ක ගැටෙන්නේ නැතුව ප්‍රසාදය උපදවා ගන්න ප්‍රායෝගිකව පින්නත් මේ භාවිතා කරන්න ඕන හරිම අමාරු කාරණාවක්. තමන්ට අනර්ථයක් කරන තමන්ට ඉතාමත් අනර්ථයක් කරන පුංචි හරි තැනකින් හොඳක් කරලා තියෙන කෙනාගේ ඒ හොඳ දිහා බලලා බලලා බලලා බලලා බලලා ප්‍රසාදය උපදවා ගන්න හැටි හරියම අපූර්වට විස්තර කරලා තියෙනවා. මම හිතන්නේ උපාධියක් ලබා ගන්න ඕන නිබන්ධනයක් කරන්න. මහා පොතක් ලියන්න ඔය ටික ප්‍රමාණවත් කියලා මේ ආගාත පටිවිණේ සූත්‍රයේ තියෙන කාරණා ටික. ඉතින් මම එහෙම කියන්නේ ගවේෂණය කරන්න. ගවේෂණය කරපුවම කරුණු ටිකයි තියෙන්නේ. කියවන්න පොඩ්ඩක් පොඩ්ඩයි තියෙන්නේ. හ්ම්. අරගෙන බලන්න රතවිහිත සූත්‍රය ගත්තාම පොඩ්ඩයි කියවන්න තියෙන්නේ. නමුත් ඒක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕන කරුණුත් එක්ක බලනකොට ඒකේ මහා සාගරයක් වගේ අප්‍රමාණ කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒව ගැන අවධානය යොමු කරලා බලපුවා තමයි විශ්මයටපත් වෙනවා පින්වත්නි. මේ ධර්මයේ පිළිබඳව විශ්මයටපත් වෙනවා. ඒකෙන්ද මේ බහස්ෘතභාවය කියන එක අනිවාර්යෙන් ඕනේ. එතකොට තමයි තේරෙන්නේ අහවල් අහවල් තැනදී මං අහවල් අහවල් දේ කරන්න ඕනේ කියලා. ඒ ඒ තැනදී ඒ දේ කරන්න ඕනේ කියන අදහස පහළ වෙන්නේ බහස්ෘතභාවය තියෙන කෙනෙකුට. ඉතින් ලෞකික ජීවිතයේ කරන කියන වැඩ ගැන හරියට දන්නේ නැත්තම් කරන වැඩේ ගැන දන්නේ නැත්නම් කවදාහක්වත් එයාට දිනුවක් ලබන්න පුළුවන් කමක් නැහැ. ලෞකික ජීවිතයත් ඒ වගේ ඒකද ලෞකික ජීවිතය ගැනත් හොඳට හිතලා බලන්න හිතලා බලලා තමන්ගේ පැත්තෙන් කොයි විදිහටද මේ අවශ්‍ය කරන සංවර්ධනය සිද්ධ කරගන්නේ කියලා හැම වෙලෙම හැම මොහොතකම විමස විමසා විමස විමසා බැලිය යුතු තියෙනවා. විමස විමසා බැලිය යුතු තියෙනවා. ඒ ගැන ඊටාම දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. භාෂෘතභාවය කියන එක මොකද ඒ එහෙම නැත්නම් අන් අයට රවට්ටලා දාන්න පුළුවන්. තමන් හරියට කරුණු දන්නේ නැත්නම් වරදින්න පුළුවන්. ඒකින්ද බොහෝ කරුණු දන්නා කෙනෙක් බවට පත් වෙලා ජීවත් වීම යම් යම් ශේෂ්ත්‍රවල දියුණුවක් ඇති කරගන්නත් හේතුවක් වෙනවා. ගොවි තැන ගැන පවා හැම දෙයක්ම දන්න කෙනෙක් එයා දන්න හැම පරිබෝධයක්ම නැති කරගන්නේ කොහොමද කියලා අස්තැන්න ගෙට ගන්න තුරුම. එතකොට මේත් එක්ක තව දෙයක් අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා ඒ තමයි ඒ බහුශ්‍රත භාවය තමයි අපි ඔය ළමයින්ට උගන්වනවා කියලා හුඟක් වෙලාවට කරලා දෙන්නේ භෞතිකභාවය ඇති කරන එක. ඒ ඒ ශේත්‍රය තුළ භෞතිකභාවය ඇති කරන එක අද කාලේ නම් දැන් ළමයෙක්ව ප්‍රායෝගික තත්වයකට ගන්නේ නැතුව විභාග විතරක් සමත් කරවන්න බොහෝ දේවල් කරනවා අපි දැකලා තියෙනවා. ප්‍රායෝගික தත්ත්වයට ගන්නේ නැතුව විභාග විතරක් සමත් කරලා දෙන්න කටයුතු කිරීම ඒ දරුවාගේ භෞතිකභාවය වර්ධනය කරන්න අවශ්‍ය කරන දේ තමයි සම්පාදනය කරලා දෙන්නේ. ඉතින් ඒක කොහොමත්ම ප්‍රමාණවත් නැහැ. කෙනෙකුට ඒ අදාළ தත්වයෙන් ජීවිතය සාර්ථක කරගන්න බහුස්භාවය විතරක් වැඩක් නෑ. හුඟක් ඒක නිසා තමයි අසාර්ථක වෙන්නේ. සමහර අය ගොඩාක් ඉගෙන ගන්නවා. නමුත් එයාලගේ ජීවිත අසාර්ථකයි. ප්‍රායෝගිකව වැඩ කරන්න ගියාම රැකියා ස්ථානවලත් එයා අසාර්ථක වෙනවා. ඉතින් මේ ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. දැන් මේ අනිත් කරුණු ඔක්කොම ගත්තාම ප්‍රායෝගික දේවල්. ඉන්දිය සංවරය ආදිය පුරුදු කරන්න ඕන දේවල් එහෙම නැත්නම් ගොඩක් ඉහළට යන්න බෑ. අනිත් එක හිතන්න අපේ පින්නත්නි සමහර අය එකම පාඨමාලාව හදාරනවා එකම සත්‍යයන් යටතේ. එකම පාඨමාලාව එකම සත්‍යයන් යටතේ හදාරන පිරිස් අතර සමහර අය අතිසාර්ථක වෙනවා, සමහර අය අසාර්ථක වෙනවා, සමහර අය මධ්‍යස්ථයි. ඉතින් මේ ගොඩාක් සාර්ථක වෙන්නේ කවුද? ගොඩාක් සාර්ථක වෙන්නේ ඔන්න අනිකුත් ගුණාංග ඒ කියන්නේ දැනුම විතරක් නෙවෙයි ප්‍රායෝගිකව අනිකුත් ගුණාංග වර්ධනය කරගන්න අය තමයි ගොඩාක් සාර්ථක වෙන්නේ. ඉතින් ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ ජීවිතයේ අරගෙන යන වැඩපිළිවෙලේදී සාර්ථක වෙන්න ඕන කරන ගුණාංගයන් මේ විදිහට ධර්මය තුළින් මානසික ගුණාංගයන් මොනවද කියලා තේරුම් ගත්තාම අපිට පුළුවන්කම තියෙනවා ජීවිතේ සාර්ථක කරගන්න තමන්ගේ විතරක් නෙවෙයි තමන්ගේ දරුවාගේ තමන් ආදරය කරන අය මේ හැම කෙනෙක්ගේම ජීවිතයක් සාර්ථක කරගන්න ඕන කරන අංගයන් දැනගත්තාම අපිට පුළුවන් මේ හැම පැත්තකින්ම හැම අංගයක්ම වර්ධනය කරගන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා දෙන්න. මේක තමයි අපේ පැත්තෙන් වෙන්න ඕන දේ. මේක තමයි අපේ පැත්තෙන් අපි තේරුම් ගන්න ඕන දේ. ඉතින් මේ විදිහට අපි අපේ ජීවිතය සාර්ථක කරගන්න ඕනේ කොහොම හරි කරලා මේ ජීවිතයේදී මැරෙන්න පෙර ආසුව සත්‍ය සත්‍යය මොකක්ද කියලා හඳුනාගන්න උත්සාහ කරන්න ඕනේ මේ මට නොදැනෙන දෙයක් මේ ලෝකේ තියෙනවා ධර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මේ ධර්මයේ හැටියට මට නොතේරෙන මට නොදෙනෙන මට නොවැටහෙන යම් කිසි දෙයක් මගේ තුල තියෙනවා අන්න ඒක ගැන තමයි විමසන්න ඕනේ ඒක ගැන තමයි දේශනාවේ තියෙන ඉතින් මාව ගවේෂණය කරන්න ඕන මම බලන්න මාව ගවේෂණය කරනකොට තමයි මට අනිත් අය කවුද කියලා තේරෙන්නේ ඒක අපි හැමදාම මතක් කරන දෙයක් මට මාව දැනෙන විදිහට තමයි අනිත් අය ගැන මට හැඟෙන්නේ මට මාව දැනෙන්නේ යම් කිසි විදිහකටද ඒ ආකාරයට තමයි අනිත් අය ගැන මට දැනෙන්නේ. අන්න ඒක තමයි අපි හරියටම වටහා ගන්න ඕන වටිනම කාරණාව. හරි. එතකොට අපිට මාව තේරුම් ගන්නකොට මම මාව තේරුම් ගන්න මොකද්ද මේ මට වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්නකොට මොහොතකට හිතලා බලන්න. මේ කියන කාරණා බොරුවක්ද කියලා මේ ධර්ම අවබෝධ කරගැනීමේ තියෙන වටිනාකම මම කියන්නේ. මොහතකට හිතලා බලන්න. මට නොයෙකුත් ආකාරයේ සිතුවිලි නොයෙකුත් ආකාරයේ දේවල් වෙලාවෙන් වෙලාවට කාලෙන් කාලට දවසින් දවසට සතියෙන් සතියට එක එක එක එක જાතිය සිතුවිලි එනවා වෙලාවකට. හ්ම්. නමුත් ඒවා එන්නේ ඇයි කියලාවත් මම දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මටම අනර්ථයක් ඇති වෙන සිතුවිලි මට ඕන තරම් එනවා. මට පාලනය කරගන්න බැරි සිතුවිලි ඕන තරම් එනවා. හරි. එතකොට මට මේ අඩුම තරමින් අනර්ථයක් වෙනවා කියලා දැනගෙන පාලනය කරගන්න බෑ කියලා දැනගෙන මේ ඔක්කොම දැනගෙන මේ එකක්වත් මට පාලනය කරගන්න බැරි නම් මම තේරුම් ගන්න ඕන හොඳටම. මෙතන මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවා කියලා. ඒ පාලනය කරන්න බැරි මට මාව තේරිලා නැති හින්දා මෙතන වැඩපිළිවෙල තේරිලා නැති හින්දා මට මේ වැඩපිළිවෙල අයිතියක් නැති බව කොච්චර හොඳට තේරුම් ගන්න පුළුවන් දේවල් තිබුණත් අපිට ඒ ටිකවත් අඩුම ගානේ තේරුම් ගන්න ඕන පැත්තට අපේ මනසකාරය යොමු වෙන්නේ නැහැ. අඩුම ගානේ මේ ශරීරය භාවිතා කරනවා මේ ශරීරයේ හැඩ ඒවක්වත් හරියට දන්නවද? මේ ශරීරයේ හැඩතල නිර්මාණය වුණේ කොහොමද කියලා දන්නවද? එක එක්කෙනා එක එක්කෙනා වෙනස් වෙලා ඉපදිලා තින්නේ ඇයි කියලා දන්නවද? මගේ මුහුණේ හැඩේ මං හිනා වෙනකොට කතා කරනකොට ඇවිදිනකොට මගේ ශරීරය අනිත් අයට පේන ආකාරය කොහොමද කියලා දන්නවද? මේ මොනවද දන්නේ අනිත් අය මං ගැන හිතාගෙන ඉන්න විදිය දන්නවද? එතකොට මට තියෙන ප්‍රතිරූපය මොකක්ද අනිත් අයගේ කියලා දන්නවද? මං මං ගැන හිතාගෙන ඉන්න විදිහත් අනිත් අය මං ගැන හිතාගෙන ඉන්න විදිහත් කොතර වෙනස්ද කියලා දන්නවද? මේ මොනවද දන්නේ නැතුව අපි උඩින් උඩින් ජීවත් වෙනවා. උඩින් උඩින් ජීවත් වෙන එදා එදා දවසට එන එන එන සිතුවිලි වලට සාධාරණ ඉෂ්ට කරගෙන යන්න හිතනොත් යනවා ඉන්න හිතනොත් ඉන්නවා කන්න හිතනොත් කනවා නොකා ඉන්න හිතනොත් නොකා ඉන්නවා. ඒ හිතෙන්නේ කොහොමද? යන්න හිතෙන්නේ ඇයි? නොයන්න හිතෙන්නේ ඇයි? කන්න හිතෙන්නේ ඇයි? නොකා ඉන්න හිතෙන්නේ ඇයි? මේ මොනවත් අපි දන්නේ නැහැ. හිතුණද යමක් ඒ විදිහට කොහේ ජීවත් වෙවි මේ ජීවිතේ මරණය දක්වා අරගෙන යනවා. එහෙම බෑ. හරි කවදා හරි දවසක මම මේවට හේතු හොයාගන්න ඕනේ. මේවා තේරුම් ගන්න ඕනේ. අන්න එදාට තමයි හරියට ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකන් ඉන්නේ. අන්ධයෙක් උපතින්ම අන්ධ වෙච්ච කෙනෙක් ළඟ තියෙන දේවල් අතින් අත වැඩි වැඩි බලනකොට මේක මේ හැඩේ වෙන්නද මේ පාට කියන සංකල්පයක්වත් නැහැ අරමුණා. හිතන්නකො උපතින් අන්ධ කෙනෙක් රතු පාට කිව්වට අතට අහුවෙන දෙයක්ද? නිල් පාට කියන්නේ අතට අහුවෙන දෙයක්ද? යාට තියෙන සංකල්ප ගැන හිතුවොත් අපි අපිට හරිය සංවේගයක් ඇති වෙනවා කියලා. හිතන්නකො පොඩ්ඩක් අත්තර උපතින් අන්ධ කෙනෙක් උපතින් සම්පූර්ණයෙන් අඳ කෙනෙක් ආලෝකය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. හරිද? ආලෝකය කියන්නේ මොකද්ද දැන් අපිට මෙහෙම ඉන්නකොට මේ එළිය පේනවා. හරිද? එතකොට මේ එළියේ ඉඳලා තමයි රතු පාට පේන්නේ. හරිද? මගේ දිහා මගේ පැත්ත බලනකොට මේ පින්නන්ත ඇයට මේ රූපවාහිනියෙන් මේකේ කහ පාට පේනවා, රතු පාට පේනවා, කොළ පාට පේනවා. ඉතින් මේවා පේන්නේ මේ එළියත් එක්ක. එළියත් පේනවා. හරිද? ආලෝකය කියන එක අවශ්‍යයි. එතකොට මේ ಜಾති අන්ධය කියලා කියන උපතින්ම අන්ධ වෙලා ඉපදිච්ච කෙනෙකුට මේ ලෝකය ආලෝකමත් කියලා දන්නේ නැහැ. ඒ ගැන සිතුවිල්ලක් තියෙනවා. මිනිස්සු කියනෝනේ මේක හරි ආලෝකමත් කියලා. රතු පාට කියන එක ගැන සංකල්පනා නැහැ. අදහස් නැහැ. නිල් පාට ගැන, කහ පාට ගැන, කොළ පාට ගැන මේ මොනවත් නැහැ. ඊළඟට රවුම, හතරස් මොනවත් නැහැ. එන්න ඒ වගේ එයාට තියෙන සංකල්ප කොච්චර අඩුද කියලා බලන්න. ඇහැට යමක් පෙනිලා අපිට ඇතිලා තියෙන සංකල්ප මොන හරි තියෙනවද ඒ ඔක්කොම යාට නැහැ. ඒවා අනුමාන විතරයි. එයාගේ මනසේ අනුමාන විතරයි. ඉතින් අපිට එයා ගැන පව් කියලා හිතෙනවා, අසරණයි කියලා හිතෙනවා. පින්නත් අන්න ඊට වැඩි අසරණකමක් අපේ පැත්තේ තියෙනවා. ඒ මොකද්ද? මගේ සිතුවිලි එන්නේ ඇයි කියලා දන්නේ නැහැ. මගේ මට හැන්දෑවෙද්දි මොනවා වේද කියලා දන්නේ නැහැ. ඒවා නවත්තන්න පුළුවන් විදිහක් දන්නේ නැහැ. විශේෂයෙන්ම යහපැත්ත කෙනා ගැන දන්නේ නැහැ. එයාගේ සිතුවිලි ගැන දන්නේ නැහැ. ඒවා කොච්චර කල් තියෙනවද දන්නේ නැහැ. දැනට කොච්චර කොච්චර කෙනෙක් මාත් එක්ක තියෙන මම පුදුමාකාර කේන්තියකින් ඉන්නේ කියලා. එතකොට ඒ තරහ ගැන දන්නේ නැහැ. එහා පැත්තෙන් තියෙන තරහ මෙච්චරයි කියලා මම දන්නේ නැහැ. කවුරු හරි මාත් එක්ක තරහ වෙනා. ඇත්තටම තරහද කියලා දන්නේ නැහැ, නැද්ද දන්නේ නැහැ. ಜಾති අන්ධයෙක් වගේමයි. හරි ඒ කියන්නේ අපි ඉන්නේ අනුමාන වශයෙන්. අහවලා මට ආදරේ වගේ තේරෙනවා ආදරේ ඇති. එකම කෙනා ගැන එක වෙලාවකට මේ තනත්තා මට මහ පුදුම විදිහට ආදරේ මේ මං මේ ඒ තනත්තාම මන්ට රැවටුණා පොඩ්ඩක්වත් ආදරයක් නැහැ කියලා ආයෙ හිතෙනවා ආය ටික වෙලාවකින් ආයෙත් නෑ නෑ වැරදුනා නෑ නෑ ඇත්තටම ගොඩක් ආදරේ තමයි කියලා ඒ විදිහට මේ තමයි එක එක්කෙනාගෙන අපිට දැනෙන්නේ. ඉතින් හරියට දෙය තේරෙන්නේ නැහැ. ඉතින් මේ වගේ නොතේරෙන තැනක නොතේරෙන අනුමාන වශයෙන් හිත හිත නොතේරෙන දේවල් ගැන අපි ඉතින් මරණකම් ජීවත් වෙනවා. එතකොට කවදා හරි දවසක මම මේ දේවල් තේරුම් ගන්න ඕන කියලා අදහසක් එන්න ඕන නුවණ තියෙන කෙනෙකුට. ඒකට කාගේ හරි මඟ පෙන්වීමක් ඕන. මේවා තේරුම් ගන්න අවශ්‍ය කරන මානසිකත්වය සකස් කරගන්න මඟ පෙන්වීමක් ඕන. අන්න ඒ මඟ පෙන්වීම තමයි අපිට සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ලැබිලා තියෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන මඟ පෙන්වීම තමයි ඔන්න අපිට ලැබිලා තියෙන தত্ত্বය. ඉතින් තේරුම් ගන්න ඕනේ. ඉතින් හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මඟ පෙන්වීම තියෙන කාලේ මම ඒ කියන විදිහටම අන්න ඕන වෙනවා විද්‍යාකරණ ධර්ම. ඉතින් ඔය එක එක පද්ධතියක් එක කොටසක් එක එක අවබෝධ කර ගැනීම සඳහා මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා කියලා තියෙන එක ක්‍රමවේදයක් පාවිච්චි කරා නම් ඇති. මොකද හැම එකෙම වෙන්නේ එකම දේ. බොජ්ජංග ටික මොනවද කියලා බලලා බොජ්ජංග ටික වර්ධනය කරනකොට මේ කාරණා ටික සම්පූර්ණ වෙනවා. හරිද? පසලස්තන ධර්ම ටික අරගෙන ඒ ටික වෙනමම භාවිතා කරනකොට අන්න සබ්බාස සූත්‍රයේ තියෙන කාරණා ටික සම්පූර්ණ වෙනවා. නිවන කියන දෙයට ළඟා වෙන්න භාවිතා කරන්න ඕන මනස වර්ධනය කරන්න භාවිතා කරන එකම ප්‍රතිඵලය ලබන්න භාවිතා කළ හැකි ක්‍රම බොහෝමයක් තමයි මේ සඳහන් කරලා තියෙන නමුත් එකම දෙයමයි වෙන්නේ අන්තිමට වෙන්නේ එකම දේ හරියට නිකන් මේ අපි කියනවා එකයි එකයි එකතු කරලා එකට දෙකක් එකතු කරන්න හතරක් එකතු කරන්න කියලා එහෙම නැත්නම් ඉස්සෙල්ලාම කියන හතරක් එකතු කරලා දෙකක් එකතු කරලා එකක් එකතු කරලා තව එකක් එකතු කරනවා කොහොම කරත් අන්තිම ප්‍රතිඵලය එකයි. අන්න ඒ වගේ මේ වෙනස් වෙනස් විදිහට ඒක වර්ගීකරණය කරලා තියෙනවා මානසිකත්වය වර්ධනය කරන ආකාරයකින් පහසු ක්‍රම වේදයක් අරගෙන පහසු ක්‍රම ටිකක් අරගෙන තමන්ට වැඩි රුචිකත්වයක් දක්වන ආකාරයට ඒවා සිද්ධ කරන්න යම් කිසි කෙනෙක් ප්‍රාත්මක සංවර සීලයෙන් ඉන්ද්‍රිය සංවර සීලයෙන් භෝජනයේ මාත්‍රාඥතාවයෙන් යුක්තව ජාගරියාන යෝගයෙන් යුක්ත නිදි වරමින් ඒ වගේම ශ්‍රද්ධාව ඇති කරගෙන ලැජ්ජා බය ඇතුව බහුසුත භාවය ඇතුව සහ එහාට අපිට කතා කරන්න තියෙන වීරය සිහිය ප්‍රඥාව සහ ධානාංග හතර ධාන හතර. එතකොට මේ 15 යමෙක් වර්ධනය කරනවා නම් එතනත් අනිවාර්යයෙන්ම තමන්ව අවබෝධ කරගන්නවා. ඉතින් එහෙනම් තමන් අවබෝධ කරගන්න අවශ්‍ය කරන කාරණාවන් පිළිබඳව මෙන්න මේ විදිහට අපි දැනගන්න ඕනේ. මේ විදිහට දැනගත්තාම අපි දැනගෙන මේ සිද්ධිය සිද්ධ කරන වග තේරුම් ගන්න ඕනේ. ඉතින් අපිට ජීවිතය ඉතාම හොඳින් සංවර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම වුණොත් ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්න ඕන කියලා නේ. එහෙම නිර්මාණය කරගන්න ශක්තිය අපි උපදවා ගන්න ඕනේ. එහෙම උනේ නැත්නම් අපිට පුළුවන්කමක් නැහැ. සාර්ථකව මේ කාරණාව सिद्ध කරන්න. ඉතා සාර්ථකව මේ කාරණාව सिद्ध කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් අපි මේ කරුණු දැනගෙන ඒකට අවශ්‍ය කරන මානසිකාරය උපදවා ගන්න ඕනේ. සාර්ථකව सिद्ध කරනවා කියලා කියන්නේ ආය කල යුතු දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා සත්‍ය අවබෝධ කරපු දිනාට පංච උපාදානස්කන්ධයේ සැබෑ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්වයෙන් යුක්තයි. ඒක තේරුම් ගැනීම කියලා කියන්නේ අපි පංචපාදානස්කන්ධය අත්දකිමින් ඒ තුලින් ඒ ලක්ෂණත්‍රය මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අර සියුම් කලා නිර්මාණයක් කරන්න හැමෝටම බෑ. සියුම් කලා නිර්මාණයක් කරන්න යම්කිසි කෙනෙක් ඉතාමත්ම ක්‍රමානුකූලව බොහෝම ප්‍රවේශමෙන් ඒ කලා නිර්මාණය සිද්ධ කරනවා වගේ ඒ අවශ්‍ය කරන දේ මතු කරගන්න අවශ්‍ය කරන ප්‍රතිඵලය ලබා ගන්නට කටයුතු කරනවා වගේ මේ හිත බොහෝම ප්‍රවේශමෙන් ගවේෂණය කරලා අනවශ්‍ය දේවල් අයින් කරලා අවශ්‍ය දේවල් මතු කරගෙන අවශ්‍ය විදිහට සත්‍ය අවබෝධය හිතට වැටහෙන ආකාරයට තමන්ගේ සිත සකස් කර ගැනීම තමයි ධර්මයෙන් කරන දේ. ඉතින් පුළුවන් වෙන්න ඕනේ මේ ගැන ලොකු අදහසක් තමන්ගේ හිතේ දැන්ත කරගෙන කොහොම හරි අවශ්‍ය ඉලක්කයට යන්න වැඩ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. එහෙම නැත්නම් ජීවිතයේ ಜಾති අන්දයක උපතින් අන්ධ වෙච්ච කෙනෙක් වගේ අඳුරේ ඉන්න කෙනෙක් වගේ තමන් ගැන දන්නෙත් නැතුව අනුන් ගැන දන්නෙත් නැතුව කොහේ මේ ජීවිතය අරගෙන යාවි එතකොට ඉතින් තමන්ට කරන්න පුළුවන් දේ අවසානයේදී වැරදෙන්න පුළුවන් ලොකු වැරදීමක් වෙන්න පුළුවන් කරන්න පුළුවන් දේවල් කරගන්න බැරි වෙන්න පුළුවන් අන්තිමට තියෙන ප්‍රශ්නේ යම් යම් දේවල් වැරදිලා වැරදීන් හින්දා සිත්වල බරපතල සිතුවිලි ඇති වෙලා අවසානයේදී ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනා වාච මේ වගේ බොහෝ තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්කම තියෙනවා එහෙම වුණොත් එහෙම ලොකු ව්‍යසනයක් වෙන්නේ අනාගත ජීවිතය සතර අපායේ උපදින්න පුළුවන් මේ ලෝකයේ තියෙන ස්වභාව ධර්මයේ නියමයන් තේරුම් ගන්නට කටයුතු කරොත් ස්වභාව ධර්මයේ තියෙන නියමයක් තමයි වැරදි කරන කෙනාට විපාක ලැබෙන විදිහේ භවයන් නිර්මාණය වෙන එක ඒක මෙහෙම මෙතනම ඇති වෙන ශක්තියක් ඒ කවුරුත් ප්‍රයාත්ම කරන එක නෙවෙයි දඬුවම් දීමක් නෙවෙයි මානසික ශක්තිය කියලා කියන්නේ විපාක ලැබෙන ආකාරය තියෙන්නේ හොඳ නරක අනුව. ඉතින් Tamanටම ලොකු දුක් වෙනින්න සිද්ධ වෙනවා. ඉතින් මේ தත්තරපත් වෙන්නේ නැති වෙන්න මනස හුරු කරලා අවශ්‍ය විදිහට වපුරලා කළ යුතු දේ කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සතර ජීවිතය සුපපත් කරගෙන උතුම් ධර්මාභෝධය સિદ્ધ කරගන්නවා උතුම් නිවනින් සැනසෙනවා කියලා හැම දිනාම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඒ සඳහා හැමෝටම ශක්තිය ධෛර්යය වීරය අදිස්ථානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි අදත් නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු මේ පින්නන්ත පෙරසටේ ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ තමන්ගේ දැනුම අවබෝධය ඇති කරගන්න අවස්ථාව ලැබෙන්නේ මේ ජීවිතය සාර්ථක කරගන්න මේ අවශ්‍ය කරන ධර්ම කරුණු ඒක රාශි කිරීම කොයිතරම්නම් වටිනාකමක් තියෙනවද ඒ සියලු අවස්ථාව ලැබෙන්නේ ජයමග රූපහානි කාර්යමණ්ඩලය පින්නන්ත දරුවන්ගේ කැපකිරීම වගේම මේ කල්‍යාණ මිත්‍ර දායකත්ව ලබා දෙන පින්නන්ත පිරිසගේ ගතිබර දායකත්වය. ඉතින් මේ දෙපාර්ශ්වය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ඒ හැම දිනාටම කුංචි හෝ කායික මානසික යම් කිසි ආකාරයක පීඩනයක් ලැබිලා තියෙනවා නම් දුකක් හරදරයක් වෙලා තියෙනවා නම් ඒ සියලු දේ දුර වෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සසර වස්තන තාක්කල් පාප මිත්‍රයේ ඇසුරකට පත් වේවා. කල්යාණ මිත්‍රාස්තේ නිබඳව නිරතුරුව ලැබේවා. අවසාන ජීවිතුන් ධර්මාවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ විපරව යන්නට යෙදුන තිස්ස ගුණවර්ධන මහතාගේ භාර්යාව වන ධම්මිකා දිසානායක මහත්මිය සහ හංසානි දියණිය හා කසුන් බෑණනුවන් විසින් කියලා. ධම්මිකා දිසානායක මහත්මිය හංසානි දියණිය සහ කසුන් බෑණනුවන් කියලායි සඳහන් කරලා තියෙන්නේ. මීට අවුරුදු 15කට පෙර අද වැනි දිනක මේ පරව යන්නට යෙදුන තිස්ස ගුණවර්ධන මහතාට පුණ්‍යානුමෝදනා කරන්නටත් සියලුම මේ පරලෝ යන්නට යෙදුන ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නත් මෙම පින් කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු තිස්ස ගුණවර්ධන මහතාට ඒ වගේම ඒ පින්වන්ත අය වෙනුවෙන් මේ පරිලෝකීය සිළුම ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනකටම සුගතියෙන් සුගතියට පත්වන්නට හේතු වේවා උතුම් ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධම්මිකා දිසානායක මැතිණිය හංසානේ දියණිය පසුන් පුතණුවන් ඇතුළු ඒ සියලු දෙනාටම සජීවත්ව වාසය කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. උතුම් ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා. සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට ධර්ම ශ්‍රවණය ආනිසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි.